ධම්මච පරං භන්ති කීනාදවස්ස බික්ඛුනෝ පංචින්ද්‍රියානි භාවිතා හොಂತಿ සුභාවිතා ඉදම්පි භන්ති කීනාදවස්ස බික්ඛුනෝ බලං හොති යං බලං ආගම්ම කීනාදවස්ස බික්ඛුනෝ ආසවානං khයං පටිජානාති කීනාදි ආසවාති Thank you. ගෞරවණීය යෝගාචර මහත්මයාට සතියේ කතාවක් ලැබී වෙන් කරගෙන කාලයක් මේ විපස්සනා ධර්ම දේශනාවක් පවත්වාගෙන ඉන වැඩපිළිවෙලේ ගිය වතාවේ මාතෘකා කරන්න යෙදුන මේ සූත්‍ර පාඨයමයි ඒ වගේම දැනට සති කීපයක පටන් පවත්වාගෙන ඉන්නේ මේ එකම සූත්‍රයක ආලෝකාශනය. ඒ ආසන්නයේ මේ ඉදිරිපත් කරගත්ත සූත්‍රය සූත්‍රලි පාති අංගුත්තර නිකාය සාතක නිපාතේ සඳහන් වෙන හීනාසව බල කියන සූත්‍රය. ඒ සූත්‍රය අත්ත වශයෙන්ම ඉදිරිපත් කරගත්තේ සුතවන්ත එහෙම නැත්නම් සද්ධාවන්ත කියන සූත්‍රයක සාධක සූත්‍රයක් වශයෙන්. ඒ නිසා මේක දිග කතාවක එක ජවනිකාවක් අද මේ ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු ඒ કોઈ ආකාරයකට සූත්‍ර පිටකයකට එහෙම නැත්නම් මූල ධර්ම වලට සම්බන්ධතාවයේ පැවැත්වුවත් මේ මාතුකා කරන්න හදන පොට්ටාසේ භාවනා යෝගාවචරේකට බොහොමත්ම අත්‍යන්ත වශයෙන් ආසන්න වශයෙන් සම්බන්ධතාවයක් පවත්වන කොටසක්. ඒකට ප්‍රවිෂ්ඨය දොරහැරදීම තමයි මේ සූත්‍ර පාඨ උද්දෘත කරපු සූත්‍ර පාඨයෙන් දක්වන්නේ. සූත්‍ර පාඨයේ අර්ථය අතිතාලයෙන්ම සිංහලට නගා ගත්තොත් ඒකේ සඳහන් කරන්නේ කුණිත පරම්භන්තේ කීනාසවස්ස බික්ඛුනෝ බලං හෝති. භාග්‍යවතුන් වහන්සේ අවසරයි මේ කීනාස වූ නැත්නම් රහත් භාවයට පත් වුණා වූ භික්ෂුවකට මේ පංච ඉන්ද්‍රිය කියන එක බලයක්. පංච ඉන්ද්‍රිය කියනවා මනාකොට වඩලා පරිචයකට පත් වෙලා තියෙන්නේ. වඩලා තියෙනවා මනාවකට වඩලා තියෙනවා. මේ වඩන ලද්දා වූ මනාවකට වඩන ලද්දා වූ මේ පංච ඉන්ද්‍රිය ධර්මයේ ඒ ක්ෂීනාස්තරයන් වහන්සේලා වහන්සේට බලයක් වෙනවා. ඒ නිසා මේ පංච වැඩුණාලා වඩන ලද්දා වූ පංච ඉන්ද්‍රියන්ගෙන් සමන්විත වූ ක්ෂීනාස්තරයන් වහන්සේ නිතරම තමන්ගේ එදිනෙදා චිත්ත ප්‍රවෘත්ති පැවැත්ීමේදී සත්‍යෙන් දිවා වීතිපතං කීති කියලා අර අපින්න පච්චවෙක්ක රූපේ සඳහන් කරලා තියෙන විදිහට දවස පුරා හිත පැවැත්වෙන ආකාරය දිහා බලනකොට සෑම චිත්තක්ෂණයක් වාසාම තමන්ගේ ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩුණ බවට හිතට වැටහීමක් වෙනවා හිතට ප්‍රත්‍යක්ෂයක් වෙනවා ඒ නිසා උන්වහන්සේට ඒක බලයක් වෙනවා ඒ බලයේ මාර්ගයෙන් මම දැන් ක්ෂීණාත්වයි කියලා දැනගන්න පුළුවන්. ඒක නිසා මේ සූත්‍ර පාඨයේ ඍජු අර්ථය ගත්තහම මේ පංච ඉන්ද්‍රියන් ක්ෂීණාත්වයන් වහන්සේ නමකට සම්බන්ධ වෙන ආකාරයයි වැටහෙන ආකාරයයි කියවේ. නමුත් යෝගාවචරය කියලා කියන්නේ තාම ඒ තරම් උත්තර තත්ත්වයටපත් වෙච්චි නැති ඒ ඒ වාගේම අන්ධ පෘථග්ජනයි කියන தත්ත්වෙතම වැඩ තාම පටන් ගත්තේ නැති කෙනෙක් නෙවෙයි. යෝගාවචරය කියලා කියන්නේ දැනටම යම් ප්‍රමාණයක සූතමේ ඥානය. අසුපිරූතං යස්තාව සීලේක පිහිටියා වූ, කල්යාණ මිත්‍යන් අසු කරන්නා වූ, බණ භාවනාවල යෙදී ගත කරන ඇත්තෝ. ඒ අත්සන් අතර කල්යාණ පු탁ජයන් ආර්යයන් වහන්සේලා අසේක තේක පුද්ගලයන් කියන මේ කවුරුත් වගේ ඉන්නවා. අසේක තත්ත්වයට තව පත්වලා නැහැ. පත්වාන අත්වාදයෙන්ම ඊට පස්සේ ආයේ මේ යෝගාවචර කියන නමට වඩා යල වෙන්නේ සීනාසෝ කියන නම. ඒ නිසා මේ බණ අහන බණ කියන අත්තන්ට ඒ පාඨය ඒ තාලෙටම රජයක් විදියට පොඩියක් විතර පාවිච්චි කරන්න බෑ. නමුත් අපිට ඒකෙන් ඉඟියක් ගන්න පුළුවන්, ප්‍රවිෂ්ඨයක් ගන්න පුළුවන් කොහොමද මේ අන්ධ පු탁ජන භාවයේ ඉඳලා ඉඳුරන් පිනවීම කියන පංච ඉන්ද්‍රියන් පිනවීම කියන මේ සංසාර වටේට වැටිලා ගත කරන අවස්ථාවක කෙනෙක් ඒ සංසාරයේදී පිනවන ඉඳුරන් වෙනුවට මේ ආර්ය විනේයි ඉන්ද්‍රිය ධර්ම වලින් අර පංචේන්ද්‍රිය කාම ආදී පංචේන්ද්‍රිය ප්‍රතිස්ථාපනය කරලා මෙලෝ වශයෙන්ම තමන්ගේ සීනාස්තෝ බව තහවුරු කරගෙන ඒක බලයක් කරගෙන ජීවත් වෙන්න ජීවත් වෙනකොට කොහොමද මේ ඉන්ද්‍රිය ධර්ම පෙරලි කරන්නේ කොහොමද ඒව පරිවර්තනයකටපත් වෙන්නේ කොහොමද ඒව පරිණාමයකටපත් වෙන්නේ කියන එකයි යෝගාවචරයේ පැත්තෙන් බලනකොට අපිට ගන්න තියෙන දේ මෙතනදී අපි ඊපාරත් පැය පමණ කාලයකට අදාළ තොරතුරු රාශියක් ඉදිරිපත් කරගත්තා. නමුත් මූලිකම ආර්ශනික පැත්තෙන් හොඳ මූලිකම කාරණාවක් ඉදිරිපත් කරගත්තොත් ඉස්සරහ තියාගත්තොත් මේ දැනු සම්භාරයට ලොකු වෙලියක් වෙයි. ඒ මොකද්ද මේ මොහොතකට කලින් අපි අර ඉදිරිපත් කරගත්තා වගේ සංසාර தত্ত্বය තිරිසන් සතුන් පවා සාමාන්‍යයෙන් මේ ඉදුරම් පෙනවීම තමයි ජීවිතය කියන්නේ ඉදුරම් පෙනවීම තමයි ජීවිතය ජයග්‍රහණය කියන්නේ ඉදුරම් පෙනවීම තුළින් තමයි කැපී පෙනෙන ඉදුරම් පෙනවීම තමයි මේ ඉදිරිපත් ඉස්සරහට යන ආදානි ඒ නිසා ආහාර නිද්‍රා භය මේ තුනන්ට කියන ආහාරයට නිද්‍රාවට භයට මෛතුන ධර්මයේ කියන මේ කාරණා අනුව සමාන මේතං පශු බිර් නරාණ නරයන්තා තිරිසනුන් සමානයි අපි ආහාර සෙවීමේ ආහාර ගවේෂණ සටන ගත්තොත් ත්‍රිසනුන් සහ සතුන් අතර මේ මිනිස්යන් අතර කිසි වෙනසක් නැහැ. නිදා ගැනීම සඳහා ගෙවල් දොරවල් හදාගෙන නැත්නම් බුල් බිල් හදාගෙන කඩලි හදාගෙන ඒ සත්තු ගත කරන එකයි මිනිස්සු ගත කරන එකයි ඒකෙත් ආයේ මිනිස්සුකමත් ත්‍රිසංකමක් කියලා වෙනසක් නැහැ. බය කාම වස්තු ආශ්‍රය කර නැත්නම් ඇති වෙන නිතර පවතින දෙයක් තමයි මේ බය. ඒකෙමුත් ත්‍රිසනුන් සහ මනුස්සයෙන් අතර වෙනසක් නැහැ. මෛතුන සේවනය ගත්තත් ඒකත් ඒ දෙපැත්තටම පිළිහිදලා තියෙන දහඩ. නමුත් මේ දෙක අතරින් මනුස්සයා කියලා කල්පනා ශක්තියක් ඇතිලුණු ගිරිස් කාලා ඔළුව කල්පනා ඥාන පහළ වෙච්ච වෙනාට මේ ධර්මයේ විශේෂත්වයක් ලබා ගන්න පුළුවන්කක් තියෙනවා. ආන්නේ ඒ ලබාගත යුතු ලබාගත හැකි ලබා ගැනීමට කැප ඒ මනුස්ස මනුස්සයාට විතරක් උරුමේ මේ ධර්මයෙන් විශේෂත්වයකටපත් වුණේ නැත්නම් ධර්මයෙන් හීන පශුබේ සමාන. අපි ත්‍රිසං තත්ත්වෙම තමයි. මෙන්න මේ වෙනස මේ කාම ලෝකයේ මේ මනුස්ස පෘථුවියේ පෘථුවියේ තලයේ මතු පිට අදා වේදාගෙන අපි ජීවත් වෙන්න හදනකොට අපි හැම වෙලාවම කියන මනුස්සයා උතුම් මේක මනුස්ස ලෝකේ කියලා අපි කියන්නේ. මේක අපිට දීපු ලෝකේ. ඉන්සා ත්‍රිසං තත්ත්වෙ සැලුවට මැරුවට ප්‍රශ්නයක් නැහැ. අපිට මේක දීලා තියෙන කියලා කියනවා. ඇත්ත තමයි කාරණාව මොකෙන්ද මෙන්න මේ අපි සාකච්ඡා කරන්න හදන මේ ඉන්දිය ධර්ම ටික දිනු කරගත්තා නම් අපිට මේක කියන්න පුළුවන් මනුස්ස ලෝකයක් වෙයි කියලා. ඒ ටික නැතුව අපි අයිතිවාසිකම් සඳහා සටන් කළා නම් මේක තිරිසන් ලෝකයක්. අපි සටන ගෙනියන්නේ සම්පූර්ණයෙන්ම තිරිසන් තාත්තේ. ඒ නිසා සටනේ ආරම්භයේදීම පරාදයි. මෙන්න මේ විදිහට ඉඳුරම් පිනවීම කියලා සාමාන්‍ය ලෝකයා දන්න හඳුනන්නේ මේ ඇහැ චක්කුන්ද්‍රිය සෝතින්ද්‍රිය ආදී ඒ ඉන්ද්‍රිය නාමයෙන් හඳුන්වන දේවල් පිනවීමට ගත කරන එකට අලුතෙන් ආය උගන්නන්න දෙයක් නැහැ. ඒක හැම කෙනාම හැම සතෙක්ම සහජාතියෙම වටේම සංසාරෙම මාර් බලවේගයෙන්ම ක්‍රියාත්මකයි. මෙන්න මේ ඇහැ කන දිවනාසය නැත්තම් මේ වචනේ පටලවෙන සත්‍ය කියනවනම් පැහැදිලිවම තේරුම් අරගන්න ඕනේ ඇහැට අපි ඇහැ ඉදිරිපත් කරගෙන බලන්නේ වශයෙන් කටයුතු කරනකොට ඇහැ තමයි අපේ රජ වෙලා තියෙන්නේ. අපි තේ වෙලා එක නැරෙන්නේ නැහැ. නාසය වැඩ කරන්නේ නැහැ. දිව වැඩ කරන්නේ නැහැ. කය වැඩ කරන්නේ නැහැ. කටත් ඇරෙලා නම් තියෙන්න පුළුවන්. නමුත් ඇහැ තමයි වැඩ කරන්නේ. මේක බොහෝම අමාරුයි තේරුම් අරගන්න තේරුම් අරගත්තොත් එතනදීම වෙනවා මනුස්සත්වයේ තියෙන බංකොලොත් භාවය. අපිට මේ පහක් කියලා දුන්නට එක වෙලාවකට වැඩ කරන්නේ එකයි ඒ වැඩ කරන කෙනා ඒකාධිපති වශයෙන් වැඩ කරනවා. වෙන කිසිම කෙනෙකුට ඒ අවස්ථාව නැගිටින්න දෙන්නේ නැහැ. කන වැඩ කරන වෙලාවට ඒක ඉන්ද්‍රිය தත්තරපත් වෙනවා කියලා කියන්නේ නාසය වැඩ කරන්න දෙන්නේ නැහැ. ඇහැ වැඩ කරන්නේත් නැහැ කරන්න දෙන්නේත් නැහැ. දිව වැඩ කරන්නේත් නැහැ. කය වැඩ කරන්නේත් නැහැ. ඒ වගේ தත්වයක් ඉන්ද්‍රිය தත්තරපත් වෙන්න පුළුවන් කනටත් වෙලාවට. ඒ වගේම නාසයටපත් වෙන්නත් පුළුවන්. දිවටපත් වෙන්නත් පුළුවන් කායටපත් වෙන්නත් පුළුවන්. මේ පංචේන්ද්‍රියක් අපිට තියෙනවායි කියලා කිව්වට පිටින් කවුරුද යා බලනකොට නම් ඉන්ද්‍රිය පහ පේනවා. නමුත් උදේට භාවනා කරලා බලනකොට මේ එක්කනයි වැඩ කරන්නේ. ඒ වැඩ කරන කෙනා අනික් පහ අනික් හතරම සම්පූර්ණයෙන්ම තලාවවන සත්‍යයක් කියනවා. මේක දැක්වීමම බයක් භාවනාවේදී. ගොඩ දෙනෙක් මේක දකින්න බයයි. නමුත් මේ එකම ඉන්ද්‍රියක් දිගේ භාවනාව කරගෙන අනිවාර්යයෙන්ම දකින්න දෙයක් තමයි මේකේ සම්පූර්ණ ඉන්ද්‍රිය ධර්ම හතරක්ම සම්පූර්ණ නැත්තට ඇතිවෙච්ච වෙලාවක තමයි ඉතුරු ඉන්ද්‍රිය රජ වෙන්නේ. ඒ නිසා අපිට ඇහැටත් ඉන්ද්‍රිය කියන්න පුළුවන්. කනට නාසයට දිවට ශරීරයට ඉන්ද්‍රිය කියන්න පුළුවන්. මේක කාම ලෝකේ සත්‍යන අතර තියෙන තත්ත්වයක්. බොහොම ශීඝ්‍රයෙන් ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් ශරීරයට ආදි වශයෙන් යොහුසුලෝ මාරු වෙන නිසා අපිට පේන බැලුව බැලමට පහම වැඩ වාගේ. නමුත් එක්කෙනෙක් ඉන්ද්‍රිය වෙනවා. ඒ නිසා ඇහ කන දිව නාසය ආදී සත් ඉන්ද්‍රිය කියනවා. ඊට අමතරව අභිධර්ම පොතක් එහෙම බැලුවොත් ඉන්ද්‍රිය ධර්ම 22ක් පෙන්නනවා. චිත්ත ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය ආදී වශයෙන්. නමුත් ඒ ඉන්ද්‍රිය ධර්මයේ මේ කාම ලෝකේ පැවැත්වීමට, වාට්ටේ පැවැත්වීමට මායාව විසින් නිෂ්පාදනය කරන මේ යාන්ත්‍රයේ කොටස්. මේ ටික අරගෙන නම් කවදාකවත් අපිට manussත්වයේ ඉක්මවන්න බෑ. අපිට පුළුවන් වෙන්නේ මේ ඉන්දිය ධර්ම තුලින්, ලෞකික ධර්ම තුලින් මේ ත්‍රිසනුන් අතර ත්‍රිසංකමේ ජය ගන්න විතරයි. නමුත් යම් කිසි කෙනෙකුට සත්‍ය දෙකට හිතෙනවා නම් මේ ත්‍රිසන් තත්වයේ ඉක්මවලා මානසිකත්වයක් ඉක්මවලා අදිමානසික හෝ එහෙම නැත්නම් ආර්ය තත්ත්වයටපත් වෙන්නේ අන්න අර කියන ඇහ කන දිවනාසය කය ශරීර මේ ඇහ කන නාසය දිව කය කියන මේ ඉන්දිය ධර්ම පහ වෙනුවට තව ඉන්ද්‍රිය පහක් හදාගන්න. ඒ ඉන්ද්‍රිය පහෙන් ප්‍රතිස්ථාපනය වෙච්ච දවසට තමයි ආධ්‍යාත්මික ජීවිතේ පටන් ගන්නෙ. කොටින්ම කියනනම් මේ ථේරවාද බුද්ධ ශාසනයේ මුදුන්මල්කඩ වගේ සැලසෙන විපස්සනාව පටන් ගන්න ඒතන. මේක මේක විස්තර කරනවා ආගමික දාර්ශනික ග්‍රන්ථවල ඉන්ද්‍රිය පටිබද්ධ විඥාණය සහ අනින්ද්‍රිය පටිබද්ධ විඥාණය. මේ ඉන්ද්‍රිය පටිබද්ධ විඥාණය කියලා කියන්නේ ඇහ බද්ධ, කන බද්ධ, නාසය බද්ධ, දිව බද්ධ, කයට බද්ධ විඥාන. අපි මේ කියනවා චක්කු විඥාන, තෝත විඥාන, ධාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන. මේ විඥාන තද බල නිින්ද නැති හැම වෙලාවෙදීම ගඟක් ගලන්නාටේ ගලන ප්‍රවාහ පහක් විදිහට අධි බල ප්‍රවාහ පහක් විදිහට කවමදාකවත් ඉහළට ගලන්නේ නැහැ පහළටමයි එකක් පරයා එකක් පහළට ගලමින් ගලන අතරේ මෙව්වට සම්බන්ධ වෙනවා හිත ඒ සම්බන්ධ වෙන හිතට කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය මේක වේග වැඩි කරන්ට කරන්ට කරන්ට ලේන කූඩුවේ කරකැවෙනකොට වාගේ වේගයෙන් සංසාරේ කරකැවෙන්න පටන් ගන්නවා. කෙටි ජීවිත තත්ත්වවලටපත් වෙනවා. මෙන්න මේ වේගය අඩු කළොත් ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ වැඩ කරන්නේ කොහොමද? කොහොමද මේක ඇහෙන් කනට කනෙන් නාසයෙන් නාසයෙන් දිවට ආදී වශයෙන් එකිනෙක කිසිම චාරයක් නැතුව කිසිම වගකීමකින් තොරව හැසිරෙන ආකාරය දිහා දකිනකොට ඒ පුද්ගලයාට තේරෙනවා කවදානම් මෙච්චර මේ අධිවේගයෙන් කරකැවෙන මේ විඥාන චක්‍රේ මේ සංසාර වාට්‍ය නතර කරනවා. ආනේ නතර කිරීම සඳහා තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා වෙන ඉන්ද්‍රිය පහක් මෙතෙන්ට කිට්ටු කරගන්න වෙනවා. මේ සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරන්නේ මේ සූත්‍රයේ මෙන්න මේ කියන මේ ආර්ය ප්‍රතිපදාවේදී සඳහන් වෙන ඉන්ද්‍රිය පහ. සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා මේ සද්ධාව අපි එදා හුඟක් වෙලා ගත්තා අන්ධ පු탁ඥයේ ඉඳලා කල්යාණ පු탁ඥ මට්ටමට විපස්සකයක් මට්ටමට මාර්ග ඥාන ඵල ඥාන අවසානයේ අරිහත් ත්‍ත්වයට දක්වා යනකොට ඕනේ අර ඉස්ලාම ඇති වෙන ප්‍රසාද සද්ධාව විපස්සනා ඥාන වැඩනකොට ඒකට වෙන නමක් කියනවා. ඔකත් වෙන සද්ධාව කියනවා. ඊට පස්සේ ප්‍රථම මාර්ගඥානයේදී අවේක්ඛප්පසාදේ කියලා නොසලන භාවයටපත් උනායි කියලා කියනවා. රහත් වුණාට පස්සේ මොකද කියන්නේ? අස්සබ්දයි කියලා කියන්නේ. ශ්‍රද්ධාව නෑ නැතුවටම නැත් කියලා. වැඩක් නෑ ආයි. ඒකේ වැඩ අරන් ඉවරයි. ඒක නිසා මේ මාර්ග ප්‍රතිපදාවේදී මේ ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය සුතයෙන් අහලා හිතෙන් කල්පනා කරලා ගන්නා වූ තාම ඇඟට වද්දාගත්ත නැති ප්‍රසාද ශ්‍රද්ධාවකින් තමයි පටන් ගන්න. ඒක බොහොම වටිනවා. නමුත් ඒක වැඩි දුර වැඩ ගෙනියන තරම් හයිය ඇති එකක් නෙමෙයි. ඒක ඕකප්පන වශයෙන් අධිගම වශයෙන් ඇති දියුණු කරගත්තොත් තමයි ඒක වර්ධනයක් වෙන්නේ. මේ සාරිපුත්‍ර සාංශයෙන් මෙතෙන් සඳහන් කරන්නේ මේ අසද්ද මට්ටමට දියුණු කරගත්ත සද්ධාව නිසායි උන්වහන්සේට ඕනෙම අරමුණක් හම්බ වෙච්ච වෙලාවේ මගේ හිත සද්දින් කියනං ආයි කිසිම හැලෝල්මනක් නැතුව ඉස්තිරයි කියලා සාතික වෙන නිසා රහත් බව වැටේ. යෝගාවචරයට කොහොමද මේක වෙන්නේ? යෝගාවචරයට වෙන්නේ පළවෙනි මාර්ග ඥාණයට වැඩ කරන යෝගාවචරය නම් ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාාවක් බවට පත් වීමයි පරිවර්තය. ඉතින් මේක විතර සහිත කතාවක්. ඊගාවට වීර්ය ගත්තොත් වීර්යය තියෙනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා පරිවර්තනය. එහෙම නැත්නම් පරිණාමය. මේ ආරම්භ ධාතුවේ ඉඳලා නික්කම ධාතු tattweට වෙනස් වීම භාවනාවෙන්මයි. ඒක හොඳට මතක තියාගන්න පොත්පත් කොච්චර විස්තර කරලා ලිව්වා. ඒව නැතුව ගොඩේ ඉඳගෙන පීනන්ටි ඉගෙන ගන්නවා වගේ වැඩ කරන්න ගියත් මේ ආරම්භ ධාතු ඉඳලා නික්කම ධාතුවට වෙනස් වීම ඒ පුද්ගලයාගේ පෞරුෂත්වය වෙනස් කරන සුළුමයි. තපස්තර tattweටපත් කරනවාමයි. ආතාව tattweටපත් කරනවාමයි. එන්නේ ඒක තමයි මේ ඉන්දිය ධර්ම වල ඉන්ද්‍රිය tattරපත් වීම. වීර්ය ඉන්ද්‍රිය tattරපත් වෙයි. සතියෙත් ආරම්භයේදී තියෙන බොහෝම මත පිට සතියක්. ඒ සතිය සතිපත්ථාන සතියක් බවට. තවත් ඒක හොඳටම ධාමගත සතිය කියන්න පුළුවන්. තවත් හොඳටම දිනුනාට පස්සේ කියන්න පුළුවන් සුප්පතිත්තික සතිය. අන්නේ වගේ සතිය අහලා සතිය කියන්නේ මේකයි කියලා කාරණා කාරණා හිතෙන් සලකා බලලා වැඩට බැස්සට පස්සේ සතිය මෙන්න මේ විදිහේ සහවුරු ගතියක් සුපතිත්ත්ව ගතියකට පාර සමාධියෙත් සමාධියේ ලක්ෂණ රසපත්තිපට්ඨාන පදත්තාන වශයෙන් අහලා දැනගෙන තර්ක කරලා හිතෙන් අරගෙන වැඩ කරගෙන යනකොට ඒ ක්ෂණික සමාධිය පටන් ගත්තත් ඒ ක්ෂණික සමාධියේ හොඳට ථාමගතව බලවත් ත්‍ත්වයටපත් වෙච්ච වෙලාවේදී ඒ අහපු එක නම් නෙවෙයි යටත් වෙන්නේ ඊටදී හාත්පසින්ම වෙනස් තත්යකටපත් වෙනවා. ඒ වගේම සමත යෝග ආචරයක් වශයෙන් උපචාර සමාධියටපත් වෙනකොට ඒකවත් අදුවාණ සාමාන්‍ය අන්ධ පුතඥයෙකුට හිතා ගන්න බැරි වත්. මේ උපචාර මට්ටමේ ඉඳලා අර්පණා මට්ටමටපත් වීම එතකොට හිතෙන්න පුළුවන් වැරදීමක් කළා අතපසවීමක් කළා ලෙසල වැටෙනවා කියලා හිතෙන්වත් ඉඳී තියෙනවා. ඒ මොකද ඒ තරම්ම මේ සමාධිය ක්‍රියාවත් වෙනකොට වැඩ කරනකොට අර ගොඩ ඉඳලා බලහන් හිටපු එක වගේ එකක් නෙවෙයි. දැස්සට පස්සේ එකක්. ඒ වගේම තමයි ප්‍රඥාව අහලා තියෙන පටිච්චසමුප්පාද කටපාඩම් කළා හෝ එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය කටපාඩම් කළා හෝ පැය ගණන් දේශන දෙන්න පුළුවන් තරම් ප්‍රඥාවක් ඇතුව කටයුතු කළත් ඒ ප්‍රඥාව ඉන්ද්‍රිය tattweටපත් වෙනකොට නිකන් යාන්තමට කියන්න පුළුවන් තමන් ළඟ තියෙන සද්ධාව කඩා ගන්න නැතුව නඩත්තු කරන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රඥාව. ආයි විචාර දෙයක් ඇත්තේ. ඔය කියන මොනම චක්‍රයක්වත් ලයිස්තුවක්වත් මොනම සංකේතයක්වත් මොනම සමීකරණයක්වත් ප්‍රඥාවේ නැහැ. ප්‍රඥාවේ තියෙන්නේ අර සද්ධාව කලින් අපි කිව්වා වගේ ප්‍රසාද ශ්‍රද්ධාව පහළ වුණා නම් ඒ ප්‍රසාද ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාවක් වාට වැටපත් වෙන තෙක් වැටෙන්න දෙන්නේ නැතුව. දන්නා තාලෙන් මේක ගැට ගහගෙන යන්න පුළුවන් නම් අන්න ප්‍රඥාව. මෙන්න මේ විදිහට අර ඇහ කන දිව නාසය ආදී කියලා මේ මායя අපිට අටවලා දීපු මේ ඉන්ද්‍රිය ධර්ම පහ වෙනුවට නැත්තම් ඉන්ද්‍රිය පටිබද්ධ විඥානයේ වෙනුවට අනින්ද්‍රිය පටිබද්ධ විඥාණයට හිත හැරෙනකොට සද්ධාව ඕකපණ සද්ධාාවක් වෙනකොට ආරම්භ ධාතු විරිය නිකම ධාතු විරිය බවට පත් වෙනකොට සමාධිය සතිය සතිපට්ඨාන සතියක් වාඩපත් වෙනකොට සමාධිය ක්ෂණික සමාධිය කනමත්ත පිච්ච සමාධිය එහෙම නැත්නම් අර්පණ සමාධියක් වාඩපත් වෙනකොට එනතම් ප්‍රඥාව ඔය කියන විදිහට ඒ ඒ ඒ චිත්තක්ෂණයේ හිත අවදි කරවල ප්‍රසාද භාවයෙන් පවත්වනකොට මේ විඥානය කියන්නේ අනින්ද්‍රිය පරිවර්ධ විඥානය කියලා. ඒ කියන தত্ত্বය ඇහෙන් දකින්න එහෙම නෙවෙයි. ඒ කියන தත්ත්වය කණෙන් අහනවත් නෙමෙයි. ඒ කියන தත්ත්වේ නාසයෙන් ආග්‍රහර කරනවත් නෙමෙයි. දිවෙන් තලු මරනවා රස බලනවත් නෙමෙයි. කයෙන් පහත ලබනවත් නෙමෙයි. මෙන්න මෙතෙන් ගියාම තමයි යෝග අවතර උඩ පනින්නේ, ගැහෙන්නේ, කම්පණ වෙන්නේ, සැලෙන්නේ, හිතා ගන්න බැරි වෙන්නේ, කියා ගන්න බෑ කියලා අමුතු தත්ත්වයක අමුතු ලෝකෙට ගියා වගේ වෙන්නේ. මේ ඉන්ද්‍රිය වලින් ප්‍රතිවද්ද බැඳිච්ච தත්ත්වයෙන් විනිර්මුක්ත වෙලා විඥානයේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ සත්‍යයටපත් වෙනවා. මේක මේ විස්තර කරන්න මෙච්චර වෙලා ගියාට භාවනා කරන යෝගාවචර සමාල්ලහට ආස්වාද ප්‍රසආද දෙකක වත්තමින් මෙතෙන්ට එන්න පුළුවන්. උතරේ බිම්බීම හැකලීම දෙක තුනක් බාහන වත්තමින් එන්න පුළුවන්. ඒක පිළිබඳව එක තැනක මට හරියට මතක නැතන අපේ පුදුමාමිනාට මතක් කරලා තිබුණා. හොඳට ආනාපානෙ හුරු කරපු යෝගාවචරයට කොච්චර දක්ෂ වුණත් කොච්චර පළපුරුදු කෙනෙක් වුණත් ආරම්භයේදී නිතරම කවදාකවත් ආනාපාන කරපු කෙනෙක් නැති කෙනෙක් වගේ පූර්වක්‍ෘත්‍ය සිද්ධ කරලා කය ගැන බලලා හිත කය අතහැරලා ආනාපාන විදු තියලා ආස්වාද ප්‍රස්වාදේ හැපෙන තැන අල්ලගන්න. අල්ලගන්නකොට හොඳටම යෝගාවචර ගන්නවා. ඒක එක්ක නාසිකාග්‍රේ නැත්තම් උත්තර ඔට්ටේ කියන විදිහට ඔස්තජේ නැත්නම් තොල උඩ ඕනාකාරයේ හිටින හොඳදම දාන්න. කූඹියක් වැවුවා වාගේ එහෙම නැත්නම් ඇල්පෙනෙත්තක් ගැවුවා වාගේ හොඳ තේරෙනවා. නමුත් මේ ඒක ඉන්ද්‍රිය පටිවද්ද නිමිත්ත මේකට තානාපාන නිමිත්ත කියලා කියනවා. මෙන්න මෙතන හිත දැඩි කෙහි පිටවන්ට ඕන. තරහේ පිටවන්ට ඕන. ඒ මොකද අපි ඉස්සරහට ගමන යනකොට මේක අපිට ලොකු අත්ලක් වෙනවා හැරමිච්චක් වෙනවා. ඒ නිසා ඒක හොඳට හයියෙන් අල්ල ගන්න ඕන. හරියට තන බලා ගන්න ඕන. හොඳට ඒකේ අංග ලක්ෂණ බලා ගන්න ඕන. බලාගෙන ආනාපානේ කරගෙන යනකොට ක්‍රමයෙන් ආනාපානේ තුනී වෙලා මේක මොළේ මැදට යනවා වගේ වැටේ. හොඳටම Taman දන්නවා මේ අර නාසිකාග්‍රයෙන් පටන් ගත්ත එතන හිත තියාගෙන හිටියේ නමුත් හොඳටම ආනාපානය පස්සම්බයං කාය සංඛාරං කියන විදිහට ආනාපාන කය ආස්වාද ප්‍රස්වාස කය ස්පර්ශ කරමින් එහිම ආනාපාන හිත පාදවලට යාදීගෙන එනකොට මේක හරියට මොලේ මැද සිද්ධ වෙන්න වාගේ වැටෙනවා. සමහර වෙලාවල් වලට සමහර පොත් පිළිගෙන තියෙනවා හරියට ආනාපාන හිත වෙන්නේ නාසයේ ඇග නාසයේ ඇතුලේ මේ හුලං රැල්ල ගිහිල්ලා හැප්පිලා පල්ලෙහාට හැරෙන තැන වාගේ පේන්න පටන් ගන්නවා. අර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු විඥානීය ක්‍රමයෙන් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ නමුත් නොබිලහිච්ච විඥානයක් බවට පත් වෙන මේ වගේ පොඩි පොඩි වෙනස්කම් සමානට දැක ගන්නවා. ඉන්දිය හැකලින් පටන් ගන්න යෝගා අවතරයා අපි මතක් කරලා දෙනවා මුලදී අහුවෙන්නේ නැත්නම් අතහරි කියන්නේ කියලා. වමත උදරයේ මත. මොකද්ද මෙතන උදරය කියලා කියන්නේ? නාභියත් ඒ වාගේම පපු ඇටයත් අතරමැද ප්‍රදේශ තමයි. නමුත් අත තියලා අල්ලනකොට නම් අහුවෙන්නේ නාභියට පල්ලෙහා තමයි. ඕනේ එතන හිත හෝ අත තියලා භාවනාව කරගෙන යනකොට මේ භාවනාවේ විනාඩි කිහිපයක් නැත්නම් වාර කිහිපයක් ආනාපානෙ දිගේම හිත පිහිටනකොට අත තියන්න ඕනේ හොඳට හිතිනවා නම් වෙනමලක ධර්ම නැත්නම් මේක සම්පූර්ණ කය මැද තියෙන දෙයක් වගේ පේන්න පටන් ගන්නවා. නමුත් හොඳටම තමන් දන්නවා මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව හැමේ තිබුණු දැනීම තිබුණ එක දැනීමක් තියෙනවා නමුත් දැන් කොතනද තියෙන්නේ කියාගන්න බැරි විදිහට මේක මධ්‍යස්ථගත වෙන තත්යකට වත් වෙනවා. මේ ටික බොහෝම අමාරු යෝගාවචරයට තේරුම් කරලා දෙන්නේ. සමහරු මේ தත්ත්වයට එනකොට පැටලිලා කියලා ආයෙ පුම්බන්න හකුලන්න පටන් අරගන්න නැත්නම් අත කාලා බලනවා මේ මොකද උනේ නැති වුණාද කියලා. එතකොටත් භාවනාව අමු වෙනවා ආපහු මුලට යනවා. ආනාපානයත් කරගෙන යනකොට හොඳ වෙලකට තමයි නිසින් ඉඳී භාවනා වෙනකොට මේක මොලේ මැද්දෑ වාගේ ඔලු ඔලු දෙවිය මැද්දෑ වාගේ හිතෙනකොට ආයෙ ඇස් දෙක අරලා හුස්ම ගන්න ගත්තොත් අර තේින්ද තියෙන්නේ අර ඉන්ද්‍රිය ප්‍රතිවද්ද ආනාපාන දින ලෝභකමේ සාරය. මේ ගොරෝසු පිම්බීම හැකිලීමල තියෙන ඉන්ද්‍රිය ප්‍රතිවද්ද දැනුමල තියෙන ලෝභකමේ තරම වැඩිකම වැඩිකම නිසා ඒක ක්‍රමයෙන් ඒ මූලික ප්‍රඥාප්ති ලක්ෂණ හලමින් අත්දැකීමක් බවට හුදු හුදු අනින්ද්‍රිය ප්‍රතිවද්ද අත්දැකීමක් බවට පත් වෙනකොටම තක්කමක් වෙන ගතියක් තියෙනවා. මේක නොවන කෙනෙක් නම් ඇත්තේ නෑ ලෝකේ හැම කෙනාටම වෙනවා. නමුත් භාවනා අධ්‍යක්ෂයෙන් නැති කෙනා බොහොම ඉක්මනට මෙතෙන්දි කාලබල වෙනවා. කොහොමද මේ වෙලාවේදී මේක මාරු කරගන්නේ කියන එක උදා දිනු යෝගාවචිතකට හැර බොහොම අමාරුයි මේක කල්පනා. මේක ආදීයකට ගොඩ බිමක ඉඳලා සාමාන්‍ය ගන්තොටක ඔරුවට ගොඩ වෙන්න වගේ වැඩක්. ළඟේ ඉඟුරු ගහලා තියෙන හයිය කණුවක් ඒ කණුව අල්ලගෙන එක කකුලක් තියෙන ඔරුවේ ඔරුවේ තියෙනකොට ඔරුවේ හෙල්ලෙනවා. ඉතින් අනෙක් කකුල ගන්න නම් අර කණුව හයියෙන් බදා ගන්න. ඒ මොකද අපිට පුරුදු මේ මහ පොළවේ ඉඳලා වතුරේ ඉඳලා හුරු නැති කෙනෙක්. මේ හයිය කණුව බදාගෙන යාන්තම් හෙල්ලි හෙල්ලි හෙල්ලි අර ඔරුවට දෙවෙනි කකුලක් ගත්තොත් ඒ පුද්ගලයා ගොඩබිමේ තියෙන කණුවත් හයියෙන් බදාගෙන කකුල් දෙකක් උඩුවේ තියාගෙන හිටියොත් කවදාකවත් උරු හොල්ලන්න හම්බෙන්නේ නැහැ. ඒ මනස තිබුණේ පැටිය බය තත්යකටපත් වෙනවා. ඒ මනසට ඊට පස්සේ සිද්ධ වෙනවා ක්‍රමයෙන් අර අත් දෙක හයිය කණුවෙන් ගලවලා උරුවෙම බඳ හෝ බදාගෙන උරුව තුල ඇත්තා වූ නව මේ සමතුලිත භාවයට පත් වෙන්නේ. ඒක බොහෝම සමාජයේ සමාරුන්ද. ඒක ඒ සාධාරණ දෙයක්. ඒ මොකද අපි මේ තරම්ම මේ ඉච්ඡිත සංඥාවට නිත්‍ය සංඥාවට බැඳිලා තියෙන නිසා. ඒ නිසා මේ අනින්ද්‍ය ප්‍රතිපදව පහළ වෙන්නා වූ මේ අත්දැකීම එනකොට හොඟ දෙනේ කලබල ඒ කලබල වීම නිසා තමයි මේ ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය ධර්ම බවට පත් වෙන්න බැරි. අපි නිතරම ඇස් දෙක අරලා මේ කය බලන් හිතෙනවා. හුස්ම හයියෙන් අරගෙන හෝ ගොරෝසු කරගෙන නැවත බලන් හිතෙනවා. මේ වෙච්ච සංසිද්ධිය මොකද්ද කියලා සතියට අහුවෙලා නැහැ. සතිය අතරමැද ගොඩක් තැන්වල ලේසලා ගියා. ඇති වීගෙන ඉන්න සමාධියේ කිසිසේත්ම නතර වෙන්න දෙන්නේ නැහැ. මිදීගෙන ඉන්න කිරියහත්තියක් අල්ලලා හොල්ලන්න වාගේ. නිින්ද යාගෙන එනකොට හොල්ලලා දාන්න වාගේ. ඒ නිසා මෙතනදී යෝගාවචරයට ලොකු අත්දැකීම් රාජ්‍යයක් අවශ්‍ය වෙනවා. ලොකු දැනුම් සම්භාරයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ මාරු අවස්ථාවේදී කොහොමද මේක පවත්වාගෙන යන්නේ කියලා. ඒ නිසා සමහර විටක දැන් අපේ අපවත් ලොකු සාංශිකේ පොතේ හතර ආකාරයකට නැත්නම් විශේෂයෙන් තුන් ආකාරයකට පෙන්වනවා මෙතෙන්ට යනකොට මේ වගේ අර නාසිකාග්‍රයේ නැති වුණාට දැනීම ඒකමයි නමුත් ඒක පොඩ්ඩක් මුලේ මැදට ගියා වගේ වැටෙන්න ඉඩ තියෙන ඒක ඒක දැනගෙනම එහෙම යන්න අරින්නේ උදරයේ මතු පිට චිවුරේ හෝ ඇඳුමේ හෝ ගෑල්මින් පවතිමින් දැනෙමින් තිබීම හැකිලිම ශරීරයේ පිටකොන්ද දිහාට යනවා වගේ වැටෙන්න ඉඩ තියෙනවා මේක දැනගෙන ඒ தත්වෙට අදාළපකාර කරන්න ඕන. ඒක පාරට මස් පිටුවක් ගැසිලා නතර වෙන්න ඉඩ තියෙනවා. ඒක පාරට බෙල්ල ගැසිලා නතර වෙන්න ඉඩ තියෙනවා. මේ වගේ දේවල් වහා ඇති වෙලා නැති වෙලා යන තත්ත්වපත් වෙනකොට යෝගාවචරය එවුවා මෙනෙහි කරන්න ඕ. ඒකදී කල්පනාවට පටන් අරගත්තොත් අන්න අර තදමාරු අවස්ථාවේදී මූල කර්මස්ථානයේ බේරා ගැනීම සූර ගැතියි. වහා ඇතිවීම නැතිවීම එහෙම නැත්නම් Tamange ඒ අත්දැකීමට මුල් කරගත්ත ස්ථානයේ පුංචි විදිහක පෙරලියක් මානවීමක් සිද්ධ වෙනවා. ඒක හැම පරියන්කේදීම සිහියෙන් සතියෙන් යුක්තව සිදු කරගත්තොත් යෝගාවචරය ලොකු හරියට කොටකින් ගිහිල්ලා පොදුවට ගොඩ වුණා වගේ. මෙන්න මේ தත්ත්වෙදී හොකට කලබල වෙනවා. මේකට හොඳම නිදර්ශනය තමයි හොගවදනේ බයයි මේ සිංහල වචනෙන් කියනවා ඔපරේෂන් එකට. මොකද මේ සීන ඇති කරනවා. උපදේශනක කොහොමද තීනති කරනවට බයයි. තීනති කරන්න ඉස්සෙල්ලා තීනති වෙනවා. ඒක ගැන කියනකොට ඒ නිසා බුදල් ලියලා තියලා තමයි ඕන උපදේශන තාපන්න. ආන්නේ වගේ තමයි භාවනාවට ගියාට පස්සේ උනත් මේ ආන්තම් මේ සමාධියේ ඒ කණික මට්ටම සමාධිය සමාධිය සමාධිය විසින්ම නැගිටගෙන යන්න හදන වෙලාවක් එනවා. වීරිය වීරිය විහිම අරගෙන යන වෙලාවක් එනවා. සතිය සතිය විහිම තුඩු දීලා තල්ලු කරගෙන යන වෙලාවක් එනවා. ආන්නේ වෙලාවේ අස්සරින්දා වටපිට බලන්දා කලබල වෙන්නයි පටන් ගත්තොත් හැමදාම ලස්සනම තමයි. ඒ නිසා මෙන්න මේ தත්වයන් යටදී ඉන්ද්‍රියයන් තීක්ෂණ කිරීම තියුණු කිරීම කියන මාතෘකාව වෙන් කරගෙන ආචාර්යවරු ඒකට ආකාර රාශියක් සංග්‍රහ කරලා පෙන්නනවා මෙන්න මේ වෙලාවේදී මේ වෙන මාරුව මේ වෙන ග්‍රහ මාරුව වාගේ මේ හුව මාරුවේදී කොහොමද කටයුතු කරන්නේ ඇත්තටම කියනවා නම් මේ දහ ලෞකික එහෙම නැත්නම් ඉඳුරම් පිනවීම ආස්වාද ජීවිතයේ ඉඳලා ආධ්‍යාත්මික ජීවිතයට සත්පුරුෂ භාවයට මාරු වීමේ මේ සංසිද්ධිය දහසකට එක්කෙනෙක්ව සමත් වෙනවා අවශ්‍යතාවය නම් තියෙනවා ඒ වගේම තමයි සමහර වෙලාවට 99.999%ක්ම සියයට ප්‍රමාණයක් යදවුමක් තියෙනවා. නමුත් මේ සූර භාවය නැති නිසා හැමදාම මෙතනදී හැරෙනවා. ඒ නිසා මේක කොච්චර හරි විස්තර කරලා දෙන්න ඕනද? අපි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තැන ඉඳලා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ තැනටම පාර හරිනම් තමන්ගේ සීලය හරිනම් මොකටද කලබල වෙන්නේ? මේ වෙන වෙනසට ඉඳ දීගෙන අනේකයි කරන්න තියෙන්නේ. මේ වෙනසට අද ඉඩ දුන්නත් හෙට වරනවා. මේ නිසා මේ යම් ප්‍රමාණයකට තමන් විසින්ම තේරුම් පෙරුම් කරගත්තා වූ සද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මය. වීර්යය කියන ඉන්ද්‍රිය ධර්මය. සතිය කියන ඉන්ද්‍රිය ධර්මය. සමාධිය කියන ඉන්ද්‍රිය ධර්මය. ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මය තමන් තුළ වැඩිලා තියෙනවා නම් එහෙම නැත්නම් තමයි මේ වගේ භාවනා දාලාවට හැමදාම හම්බෙන්න පුළුවන් වෙන්නේ නැත්නම් හැලෙනවා. ආනේ මේ මට්ටමට ආවට පස්සේ ඒ ඒ ඉන්ද්‍රියන් සූරු භාවයටපත් කර ගැනීම ඒක විද්‍යාවක් නෙවෙයි ඒක කලාවක්. පොළොස් සම්බලක් හදන්න අඩුම කඩම කොච්චර තිබුණත් පදම ගන්නවයි කියන එක හැමදාම හැම කෙනාටම බෑ. අනිත් වගේ මෙතන මේ පදම සකස් කර ගැනීමක් තියෙනවා. අන්න ඒකට ආචාර්යයන් වහන්සේලා හදලා තියෙනවා ඒක සමීකරණයක්. ඒක ජලව මාර්ගයක් නව ආකාරයේ ඉන්ද්‍රියානි සික්ඛානි භවන් කියලා ආකාර නමයක් පෙන්වලා දෙනවා මේ ඉන්ද්‍රිය ධර්මයන් දැනට තියෙන ඇත්ත. මේක මේ භාවනාව පටන් ගන්න නැති ආධ්‍යාත්මික ජීවිතයට ආත්මිකකක් තියෙන සම්පූර්ණම නොගැලපෙන ලෝකයක් වගේ දෙයක් කියලා. නමුත් භාවනාව කරගෙන එක්කෝ යම් කිසි මට්ටමකට ඇවිල්ලා එහෙම නැත්නම් මේ මට්ටමකට පත් වෙන්න කටයුතු කරන නැත්නම් තමයි මුදු පූර්ණ අත්‍යන්ත අවශ්‍ය කාරණා ටික මෙතෙන් සඳහන් වෙනවා කියලා හිතන්න පුළුවන්. අන්න ඒක ගැන කතා කරනකොට පළවෙනිම සඳහන් කරන්නේ උප්පන් උප්පන්නාන සංඛාරාණ කයමේවාන පස්සති කියලා උපනෝපන් සංස්කාර ධර්මයන් ක්ෂය වෙනවා කියන දැක්ම. මෙන්න මේ කියන දෘෂ්ටිය. යෝගාවචරය තුළ නැත්තම් එනේනදී අල්ලන කෙනෙක් නම් නිත්‍ය සංඥාවට අවුල් වෙන කෙනෙක් නම් මේ ඉන්දිය ධර්ම තුරු වෙනවා. තුරු කරන්න බෑ. අපි මේ ධර්ම දේශනා මාලාවේ මේ අද දවසේ පටන් ගන්නකොට අපි මතක් කරගත්තා මේ සීනාසන නායකගේ බලයන් 10 ගැන කතා කරලා ඉස්ලාම සාරිපුත්‍ර සාන්ති සඳහන් කරන්නේ මේ යන්තාක් සංස්කාර ධර්මය නැත්නම් ඒ සියලුම සංස්කාරයන් අනිත්‍ය බව හොඳ සහවුරු මනසකින් දැකගත්ත නිසා තමයි රහතන් වහන්සේ සම්මා රහත් බව දැනෙන්නේ. ඒ නිසා මේ පුංචි කාරණාවක් නෙවෙයි මෙතන මේ හඳුනා දෙන්නේ. අර ඉන්ද්‍රිය ප්‍රතිපද දැනුම අපි කියන ඇහෙන් ගන්න රසය, රූප රසය. කනේ නාසයෙන් දිවෙන් ගන්න රසය. ඒක ඔක්කොට විස්තර සංඥාවක් ඕනේ. මම මේක ඕනේ. ඒක ලබා දෙන්න ආ වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන රූප ධර්ම ඕනේ. ඒව ලං කර ගන්න ඕනේ, ලොකු කර ගන්න ඕනේ, මගේ කර ගන්න ඕනේ. එතකොට තමයි මේ මේ ආමිෂ රසය ලැබෙන්නේ. නිර්ආමිෂ රසයේදී ඉන්නකොට මෙව්ව වාවා වෙනස් වෙන බවයි අවශ්‍ය කරන්නේ ජනතාව. මේකම සමහර උන්ට බලනකොට නිකන් හිත බංකොලොත් වුණා වගේ වැටේ. නමුත් මෙතනදී උපනෝපන් සංස්කාර ධර්මයන් ඡේ වෙන බව දැනගත්තේ නැත්නම් මේ ලබාගත් ආ වූ ඉන්දිය ධර්ම ධර්ම ඉන්දිය බවට පත් කරන්න බෑ සද්ධා විරිය ආදී ධර්ම ඉන්දිය බවට පත් වෙනවා. අර සුතවන්ත සූත්‍රය එහෙම නැත්නම් සීලවන්ත සූත්‍රය කියලා අපි මේ මේකට මුල් කරගත්ත සූත්‍රයේදී කොට්ටිත ස්වාමීන් වහන්සේ සාර්ථක ස්වාමීන් අහනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් සුතදරණ බෞද්ධතන යම් කිසි කෙනෙක් සීලවන්තන මොකද්ද ඔහු විසින් යෝනිසමනිකාරය ප්‍රවත්ති යුක්තිය මොකක් විශේෂ යෝනිසමනිකාරය ප්‍රවත්ති සාර්ථක ස්වාමීන් දෙන ඉතින්දිත් උත්තරේ මේ දෙකටම කප්පු වෙනවා සුතසායනාදී ඉතින්දී කියනවා පංච උපාදානස්කන්ධේ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ ආදි වශයෙන් අනිත්‍ය වශයෙන් බැලීමයි තමයි මේ ඥානවන්තයා සිංවන්තයා විසින් කළ යුත්තේ. ඒ දුන්නේ පෙන්වන්නේ මේ අනිත්‍යලා. ඒක නිසා උපනෝපන් සංස්කාර ධර්මයන් අනිත්‍ය බව තේරුම් ගත්තා නම් ඒක තමයි මේ සද්ධාව දිනු වෙන්න ඉතාමත්ම වැදගත්. මේ වීර්ය දිනු කරන්න ඉතාමත්ම වැදගත්. සතිය, සමාධිය, ප්‍රඥා. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඉස්ලාම ඒ සර්වඥාන්සේගේ මූලික ධර්ම දේශනාවේදී විච්ච වෙනස පෙන්වන්නේ උපදීපතම සංස්කාර ධර්මයන් නිරුද්ධ වෙනවා කියලා දැනගත්තා ඉතින්. ඒකේ තෝරන බවටපත් උනා කියන්නේ. සංකීර්ණ සමුදේ ධර්ම සම්බන්තං නිරෝධනා. එනිසා මේ එදිනදා ජීවිතයේ අපි මේ සමෝයක් එක වැඩ කරනකොට එක එකනා එක එක දේවල් අල්ලගන්න හිතියොත් අලිම ගැටුමක් තමයි එතන තියෙන්නේ. ඔක්කොමලා මේ අපි යන්න හදන්නේ මේ අනිත්‍ය ප්‍රකට ධර්මයක දුක ප්‍රකට ධර්මයක අනාත්ම ප්‍රකට කරගන්න ධර්මයේ කියලා යනවනම් අපි අතර තියෙන සමගිය තාමත්ම ගන්න බහල වෙනවා. කිසිම වෙලාවක කිසි කෙනෙක් හරස් කතා කතා කරන්නේ නැහැ හරස් කපන්නේ නැහැ තමන්ගේ තියෙන මේ අඩුපාඩුකම් ටික අයින් කරගෙන පිටත් එක්ක එකට යන්න පුළුවන් තත්ත්වයකට පස්සේ මේ ලෞකික ධර්මය. ඒකනේ මේ දුවි සමාජයක් දුවි සමිතියක් කවදාකවත් එකතෙන් කරන්න බැරි. එක්කෙනෙක් ඔළුව කරා මොනම තාලකින්වත් එයා බිම දාන්න බෑ. ඉතින් හැමදාම අවුල් දියුම් තමයි. නමුත් සර්වචනාන්තෙත් එක්ක ඉන්නකොට 5000ක් වෙන ගෙහියක්, කොච්චර වෙන ගෙහියක්. කවදාකවත් අතුරු කතාවක් නැහැ. ඒ විදිහට දන්නවා මේ தත්ත්වය හරිදී අපිට ආයේ අනේ ආයේ තර්ක කරන්න දෙයක් නැහැ. දැන් සර්වචනාන්තෙ වැඩ ඉන්නවා. දැන් ධර්මයේ තියෙන සංඥාවන්ට ඉන්න උන්වහන්සලා කරන ඕනම දෙයකට මම කළා. ඒක නෑ ආය හලක් කපන්න දෙයක්. ඒ වගේම තමයි භාවනා කරනකොට උන මේ සත්‍යවාදී ධර්ම පවත්වාගෙනට නානාත් දේවල් ඉස්මතු වෙනවා. නොගිය යුතු අසාධාරණ දේවල් ඉස්මතු වෙනවා. නමුත් තේරුම් ගන්න මේ ඔක්කොම කාමකාමිකයි. මගේ මේ වැඩ පිළිවෙල එහෙම නෙවෙයි අච්චුත වූ නොසලෙන්න ආව නිවනකට යන්න තියෙන නිසා මේ වගේ ඉඳගෙන මෙවුව නාඩු විසඳ විඳක යන්නක ගමනක් නැහැ කියලා උපනෝපන සංස්කාර ධර්මයන් අනිත්‍ය බව තේරුම් එහෙම මෙහෙ කරගන්න පුළුවන් නම් ශ්‍රද්ධාව වැටුණා කියලා ප්‍රශ්නයක් නෑ වැටෙන දේ ශ්‍රද්ධාව කියන්නේ වීර්යය වැඩුණා කියලා ප්‍රශ්නයක් නෑ වැඩෙන දෙයක් වීර්යය කියලා කියන්නේ. සතිය කැඩුණා කියලා ප්‍රශ්නයක් නෑ. සමාධිය නැතුණා කියලා ප්‍රශ්නයක් නෑ. ප්‍රඥාව නැතුණා කියලා ප්‍රශ්නයක් නෑ. ඒ මොකද මේව තාම තියෙන ලාමක தත්ත්වේ. මට තියෙන්නේ වැඩුණා නැති දෙයක්. වැඩුණා වැඩුණා කියලා ඉතාලට බඳගෙන හදන්න පටන් අරගත්තට ඒකේ නෑ සීය ධර්ම තියෙන එකක්. ඒ නිසා පළවෙනිම ධර්මතාවය පෙන්වන්නේ මේ සංස්කාර ධර්ම වල තියෙන අනිත්‍ය භාවය නිතරම සිහිය තියාගෙන ඉන්නකොට එහෙමනම් ඒ පුද්ගලයා කවදාකවත් වැටෙන්නේ නැති ආත්මිකව. වැටුණා සංයෝග නැගිටින්න පුළුවන්. කොයි විදියක් පතුලට දාපුවාම කොහොම කෙරුවත් ලැබු පැත්ත උඩට එනවා. ඒක ආයේ කොහොම කෙරුවක්වත් යටවන්න බෑ. ඒ පොල්ගිරිය හැටි. ඒක නිසා පොල්ගිරිය වතුරේ පාවෙලා ගිහලා බැලුවොත් කලවෙන්නේ නීම පැත්තට. මිනිස්සයා හිතෙව්වොත් විතරක් තමයි ඇඹරිලා ඉන්නේ. මේක මොකද මේ මිනිස්සයා ලැබු පැත්ත මුලට කියන්නේ නැති එක. ඒ නිසා අපි ලෝක ධර්මයේ අනුව ලෝක රැල්ලට එන දුක්ඛ සැප යපිතරු ලාභ කීර්ති ප්‍රසන්නතා මේව රැල්ලට අහු වෙලා යන්න හරියනම් අපි හරි පැත්තේ තමයි හිටියේ මේව අපි හොඳ විතරක් තෝරන්න නරකයි කරන්න පටන් අරගත්තොත් අපිට කවදාකවත් අනිත්‍ය බව දකින්න හම් වෙන්නේ නැහැ භාවනාවට වෙලා ඒ නිසා උපනෝපන සංස්කාර ධර්ම අනිත්‍ය බව තේරුම් අර ගැනීම හරි ලේසි සංකීර්ණ පවත්තන්ට ඒ වාගෙම ඇතුළත මේ ඉන්දිය ධර්ම අතර සමவாயක් සමාධියක් ඇති කරගන්නවා. ඒ වගේම තමයි සත්‍ත්‍ය සක්කච්ඡ කිරියාය සම්පාදේ. මේ කරන්නා වූ වැඩේ ආවට ගියාට කරන්න නරකයි. ඉතාමත්ම ආදරයෙන් කරන්නේ. කොච්චර ආදරෙන් කරුවා සමාධිය කැරේ. කොච්චර ආදරෙන් කරුවා සතිය කැරේ. සද්ධාව කැරෙනවා, වීර්යය කැරෙනවා, ප්‍රඥාව කැරෙනවා. ඒ කැඩුනට අපි ආදරය අත් කරන්නේ. හරියට ධර්මනාකට ලැබිච්ච කුරුදුල් පුතෙක් කොච්චර ඒවට හිරියර වාදයක් කිව්වොත් ඒ ඔක්කොම හුරුකල් විතරයි කරන්නේ. ඒක කී කියනවා සමාජයට. අනේ මගේ පුතා මට මෙහෙම කිව්වා කියලා කවදාකවත් තරහින් නෙවෙයි. ඒකයි හිතුවක්කාරකම් ඒකයි කියන හුරතක්. ඒ වගේ තමයි මේ භාවනාව අපි හුරුකලයක් කරගන්න. කොච්චර අපි අදිමකඩව සම්පාදනය කරගෙන ගිය සතිය සම්පූර්ණම කරෙන්නේ කියලා. සත්‍යව සම්පූර්ණම කරෙන්නේ කියලා. අපි ඒකෙදී කවදාකවත් තරකයි ඒක පිළිබඳ අනබවතාවක්. සක්කච්ඡාකාරීකම කියලා කියන එක කෙටියෙන්ම සඳහන් කරලා දෙන්නේ මේ ආදර ගෞරවය. ඒ කියන්නේ මේ කාමක ආදරයක් නෙවෙයි මෙතන තියෙන්නේ ධර්ම ගෞරවයෙන් යුක්ත ආදරය කරන ගැටියක් තියෙනවා නේද කියලා. ඒ වගේම සත්‍තාභ්‍යාසයේ සාතච්ච කිරියාය කියලා සඳහන් කරලා තුන්වෙනි කාරණාව කොච්චර කරුණක් කොච්චර වැටුණත් තමන්ගේ කරන දිනචර්යාව වෙනස් කරන්න එපා. හැමදාම යදවම යදවන්න ඕනේ. ගියම් පිළිබඳව ලියලා තියෙන පොතේ උනත් ලොකු සාහිත්‍ය සඳහන් කරන මේ සාත්‍යකාරීකව මම හිතන අපේ ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ චරිතයේ තිබුණ භාවනා යෝගාවචර ජීවිතයකට අවශ්‍ය කරන නිති යෙදවම මම හිතන්නේ මේ පහුගිය පිටව ජීවිතයේ හෝ මේ ජීවිතයේ හෝ අපිට ඒ තරම් වටිනා ආදර්ශයක් ලබා ගන්න පුළුවන්. පුදුමාකාර විදියට ඒකට ගත වෙලා ඒකට යෙදিলা ගත කරනවා. උන්වහන්සේ ගිහියන් උපදේශයක් වශයෙන් දෙනවා භාවනා කරනවා නම් උදේ හවස දෙකේ හැමදාම එකම වෙලාවට අඩු ගානේ පැය පැය භාවනා කරන්න කියලා ගෙවල් දුන්නා. මේ පැය කරගන්න බැරි නම් අඩු ගානේ පැය භාගයක් හෝ ඒ වෙලාව අනිවාර්යයෙන්ම කරන්න කියලා. එහෙම නැත්නම් මොනවා හරි වැඩක් ඉදලා තියෙනවා නම් ඒක අඩු ගානේ ඒක එක විනාඩියක් හරි වාඩි වෙලා මේක මගේ භාවනා පැය කියලා මෙහෙය කරන්න කියලා. ඒවත් බැරි නම් අදිස්සිය Taman ඒ වෙලාවේදී වෙන වැඩක යෙදලා ඉන්නවනම් අඩු ගන්න අධිෂ්ඨානයක් ගන්න කියලා කියනවා මේක මගේ භාවනා වෙලාව කියලා. එතකොට අඩු ගානේ පහුවෙන්ද අපිට ඉඳ හම්බෙච්චාම හිතා ගන්න පුළුවන් අද කරදර නෑ මට වෙලාව හම්බුණා මම භාවනා කරනවා කියලා. ඒ වගේ එනේ එනේ එනේ දේවල් වල හැටියට මේ භාවනා කට ගතහන වෙනස් කරන්න පටන් අරගත්තොත් සතතාභ්‍යාසය නැත්තම් මේ ඉඳි ධර්ම වැඩේ. එදා හැම භාවනා මධ්‍යස්ථානිකම දිනචරියාවක් තියෙනවා. ඔය දිනචරියාව එක එකනාට එක එකනාට ඕන තාලුවට කරන්න පටන් අරගත්තාම ඉතින් ඊට පස්සේ යා තනියම කරනකොට පස්සේ කවුරක්වත් නැහැ කොට ගන්න. ඒ නිසා හැම වෙලාවෙම කියනවා ඉතිරිසක් එක එක තියලා ඔක්කොම එක වෙලාවෙ දුන්න වර්ණනා කරමු ඔක්කොම එක වෙලාවෙ දින්ද පාස් වඩින් ඔක්කොම එක තියලා භාවනා කරමු ඔක්කොම එක තියලා වැඩි කියන වන්දනා කරමු කියලාම ලෝකයට පේන්න තියෙනවා විශාල හයියක් නේද. නමුත් යෝගාචර විරුද්ධයි චෛත්‍යක ධර්මයක් පුදුමාකාර හයියක් නෙකේ. සමහර අද විතම කතා කරන ඇත්තෝ කතා කරනවා මේ වගේ එකතු වෙලා භාවනාව බුද්ධ කාලේ තිබුණේ සාමූහික භාවනාවක් කියලා දේවල් තිබුණේ නෝ හදාගත්ත දේවල් කියලා. නමුත් භාවනා කරන ඇත්තෝ දන්නේ ටික අපිට ඇති. ඒ පොඩ ඉඳගෙන පින්නන්ට ගන්න ඇත්තෝ මොන විදිහකට කතා කරත් එහෙම කරලා කොට ගත්ත මනසෙක් වශයෙන් මම නම් හරිම සන්තෝෂ වෙනවා. මේ භාවනා කරන පිරිසක් අපවත් ලොකු සංසඳන කරේ වැඩ කරන පිරිසක් එක්ක ඉන්න හම්බුනක් ඇති කියලා. අපිට මේ හම්බෙච්ච දිනචරියා අපි ඉහමුද දැන් කරගන්න. රාජකමට කරත් වැඩි කරා. ශක්ති දේවකමටත් වැඩි කරා. ඒ නිසා මේ වැඩ පිළිවෙල කැඩෙන්නේ. සතන් ධම්මන්න ජරං උපේති කියලා වදාමතර ගාතාවක් තියෙන සත්පුරුෂ ධර්මේ කවදාවත් දිරන්නේ. ඒක ඇති හරියටත් අපි කරන්නේ දිනචරියාව කරනවා. හරිය කොහෙද එකතු වෙන්නේ? සද්ධාවයි. වීර්ය වැඩෙනවා. සතිය වැඩෙනවා, සමාධි වැඩෙනවා, ප්‍රඥාව. ඒ කීකියා වැඩෙන්නේ නැහැ. නමුත් හරියට ඒ වැඩ ටික දිගටම කරන්න පුළුවන් නම් ඒකටත් සද්ධාව කියලා කියනවා. හැමදාම කොහොම කරුවත් ඒ වැඩේ හරියට කරන්න තියෙන වීර්යයටත් වීර්ය කියයි. ඒකටත් සතිය වුණා. ඒකටත් සමාධිය වෙනකක් ප්‍රඥාව. අන්තිම ඇතුළත ධර්ම මොකක්ද මේක බලපාන. ඒක නිසා සතතාභ්‍යාසයක් තියෙනවා. ඊගාට සප්පාය ක්‍රියාය සම්පාදිතයි. ඉස්ලාම වෙනකොට අපි සප්පාය දේවල් අහන්නේ කර්මස්ථානාචාරය වලයි. මේ භාවනා කරන්න මම කොහොමද වෙන්නේ මොනවද ගේන්නේ ඒක ඔක්කොම අපි පුළුවන් තරම් සපයලා සපයගත්තට පස්සේ අපි දෙනවා කර්මස්ථානාචාර්යවරු දෙනවා මෙන්න මේ විදිහට පටන් අරගන්න පටන් අරගෙන යනකොට ඕන වෙලාවක සද්ධාව ඇති වෙන හැටි තේරෙනවා සමහර වෙලාවට වීර්ය වැඩෙනවා තේරෙනවා සතිය සමාධි ප්‍රඥා ටික ටික වරින් වර ඉස්සෙනකොට යෝගාවචරයටම තේරෙනවා පටන් ගන්නෙදි මෙහෙම වුණාට මගේ චරිතය හැදියට මෙන්න මේ මේ විදිහට මේවා වෙනස් වෙනවා මට මේ මේ දේවල් සප්පායයි මේ මේ දේවල් සප්පාය නෑ. ඒ මොකද භාවනා කරන කෙනාටයි මේක වැටහෙන්නේ. ආනේ සප්පාය කරුණු කර්මස්ථානාචාරවලත් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයකින් යුක්තව සම්පූර්ණ කරගන්න පුළුවන් නම් තමයි ඒ චරිතයට අදාළ ඒ යුක්තුවට අදාළ ඒ ස්ථානට අදාළ විදිහට උපරිම ප්‍රයෝජන තමයි ගන්න පුළුවන්. ඒ නිසා සප්පාය සප්පාය තේරුම් ගන්න නම් බහින්න ඕනේ. වැඩට බහලා යම් කිසි විදියකට තමන්ට බාධක ධර්ම තිබුණා ඒව ජය ගන්නමින් ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේ කියන කාරණා හැදෙන භාවනාව දිනු වෙන ඉන්දිය ධර්ම දිනු වෙන කෙනාට ලොකු ආහාරයක් බවට පත් වෙනවා තීරෙන්න පටන් අර ගන්නවා මෙන්න මේ පුද්ගලයන් ඇතුළු කිරීම සප්පායය මේ මේ භෝජන සප්පායය ඒ වගේ මේ මේ ඉරියාපත සප්පායය මේ ඉරියාපත සප්පාය වගේ දේවල් හොඳටම Tamanට වචන නෙවෙයි එක උපක්‍රමයක් වශයෙන් කියනවා තමන්ගේ භාවනා අධ්‍යක්ෂින් පොලේට ලියලා තියාගන්න කියලා. මොකද එක වෙලාවකට මේ තමන්ට වැටහෙන දේවල් අනිත් වෙලාවට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධර්ම වශයෙන් වැටෙනවා. මතකවත් නැතුව යනවා හිතට. ඒක නිසා හරි ගියා වෙන්න පුළුවන්, වැරදුනා වෙන්න පුළුවන්. හේතුවක් සහිතව ලියන්න මෙන්න මේ විදිහට වීම හොඳ නැහැ. මෙන්න මේ විදිහට වීම හොඳයි. මේ ටික තමයි ඔය අට කතා කියලා කියන්නේ වෙන මොනක්වත් ඒ ඒ ආචාර්යයන් වහන්සේලා තම තමා වශයෙන් මේ භාවනාවට නංවනකොට දැකපු දේවල් ඒක හොඳම දේවල් විතරක් නෙවෙයි තියෙන නරකත් තියෙනවා. ඒ නිසා ඒ නරක වැඩි දෙපාරක් කෙරෙන්නේ. නමුත් නරක තියෙන දේ වෙලාවල් වලට හොඳ දේවල් වල ඥාණයට වැටෙන්නේ. හොඳ දේවල් කියනකොට මේ අරක දේවල් ඥාණයට වැටෙන්නේ. ඒ නිසා මේ ලේඛනගත කිරීම ඉතාමත් වටිනවා. ඒක හැබැයි අත්‍යවශ්‍ය කාරණාවක් කියන බරපතලට ගන්න හොඳ නැහැ. නමුත් මේ මේ ඉන්දිය ධර්ම දියුණු වෙන එක අඩුපාඩු පේන්න තියෙනවනේ මේකත් එක්ක උපක් කරනවා. ඒක තමයි දැනගන්න පුළුවන් මොන මොන ඉරියාපත මොන මොන වෙලාවල් මේක හරියනවද කියලා. මේ වගේ දීර්ඝ විශාල චක්‍ර තියෙනවා. සමහරට අවුරුද්දකට සැරයක් අහුවෙන චක්‍ර තියෙනවා. සමහරට මාසිකකට සැරයක් අහුවෙන චක්‍ර තියෙනවා. ආනේ චක්‍ර අහුවෙන්ට ඒ චක්‍රයක් සම්පූර්ණ වෙගෙන එනකොට කඩලා බින්දුව දාලා ගුරුවරයා හොඳ නැත ක්‍රමයේ හොඳ නැත භාවනා මැදට හොඳ ඒකලා කඩලා ගියොත් ආයේ මුලට ඉඳලා එනවා. ඒ චක්‍රේ සම්පූර්ණ වුණා නම් ලොකු හරියක් තමයි ඇති වෙනවා මුල තරම් වටින දෙයක්ද මම මේක මේ මුල මැද ආග තුනම දැක ගන්නකම් මට ඉන්න පුළුවන් වුණා මේක කරගන්න පුළුවන් වුණා කියලා ලොකු ශක්තියක් ඇති වෙනවා මේ තුලින් තමයි මේ සද්ධාව මුහුකුරා දිනු වෙන්නේ ඒ වගේම වීර්ය අර ආරම්භදාත කියන මූලික ලාමක වීර්ය ඊගාවට මෙක්ඛම වීර්යකට නැත්නම් පග්ගහිත විදිය කියන මට්ටමට අත්ත නාරෙන දැඩිව ගන්න පුළුවන් විදියක් වඩපත් වෙන තමන්ගේම අඩුපාඩුකම් තුලින් මුලැමැදාක දැකගෙන ඉදිරිපත් තුන ගොඩ උනක් තමයි. උගය දෙනකොට වෙන්නේ මේ ධර්ම සම්පූර්ණ වෙනකන් ඉවසන්න බෑ. මොනවා හරි දෝෂයක් මතුවෙනවා. ඉතින් එතකොට ආයේ කවදා හරි ඒ தත් වෙනකන් භවයක් සංසාරයක් දිගේ ඉන්නවා. අර පොඩ්ඩක් ඉවසලා මේකේ මුලැමැදාක තුනම දැකගත්තා නම් උගොඩ වෙන්න පුළුවන්. ඒ සඳහා ගොඩාක් අවශ්‍ය වෙනවා ඒ තමන්ගේම අත්දැකීම් විදියට තියාගන්න එක ඒක සාහවුරු කර ගැනීමක් ඒ තමන්ගේ හොඳ අත්දැකීම් තමයි නරකත් එක්කින් දෙක. ඒක එකිනෙකට උදව් කරන වෙලාවකට එනවා ඉස්සරහට යනකොට ඒ නිසා මේ සප්පාය ක්‍රියාව කියනකොට විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ බොහෝමත් ප්‍රසිද්ධයි. ඒ සප්පාය කර්ම හතක් පෙන්නලා තියෙනවා. ඒ නිසා මම ඉවත් වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. සප්පාය කර්ම පිළිබඳව විශේෂයෙන්ම විපස්සනා භාවනාදී මෙහෙදී විශේෂයෙන් මම අවධානය යොමු කරන්නේ ඉරියාපත සප්පාය. හරියට Tamanට ඒ රෝගවලට ඒ භාවනා මට්ටමට යලපෙන ඉරියව්ව තෝරා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒක නැත්නම් වෙන්නේ අර අතප්පාය කර්ම වල ගෙලිලා මේ අතපය අහකන දිවනාසයේ ලෙඩ වෙන්න පටන් ගන්නවා. හරියම කරදරයි ඊට පස්සේ ඒ නැති වෙනකම්ම එළිදේ නැතිලා ආයෙ හිත නැගිටලා එනකම්ම ලොකු සැකයක් කරකෙන්න වෙනවා. ගන්නකොට වෙච්ච දෙයක් නෑ. Tamanට තේරෙනවා මේක ඉවසලා වැඩ කරුවා නම් ඔච්චරයි කියලා. නමුත් ඒක තේරෙනකොට වෙන්න තියෙන හැටි වෙලා ඉවරයි. එනිසා මේ එකවරක් කරගිච්චාම දෙවරක් කරගිච්චාම ලියලා හෝ තියාගෙන. සාකච්ඡා වල තියාගන්න නැවතනා තේරෙද්ද නොවීමේ සප්පාය කර්ම තේරුම් අරගන්න පුළුවන් මේකට හැබැයි යම් කිසි ප්‍රමාණයකට තමන්ගේ කාය අඳුනා කරගන්න. මගේ කායත මේ මේ වගේ ගැළපෙන්නේ පොත්වල තියෙන දේවල් වලින් නෙවෙයි ටිකක් භාවනා කළම අල්ලා ගන්න ඕනේ. මේ විදිහට සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යන්න මේ භෝජන හොඳයි, මේ ඉරියව්ව හොඳයි, මේ පුද්ගලයා හොඳයි, මේ තන හොඳයි ආදි වශයෙන් දේවල් තේරුම් අරගන්න ගොඩක් අල්ලා. භාවිත මනසක් ඇති හොඳ පුරුල්ලද පාරමිත ඇති අත්තන්ට බොහෝම ඉක්මනට මේක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට කල් යනවා. ඒ නිසා මේ කාරණාවත් අත්වත් කරලා තියෙනවා. සප්පාය ක්‍රියාය සම්පාදේති. ඒ වාගේම යම් වෙලාවක මේ කලින් කියාව කාරණා හතර පෙළ ගැහිලා. හොඳට Tamanට අනිත්‍ය සංඥාවක් මතුවෙලා සකස් කළ ආදරෙන් භාවනාව කරනවා, නිතිපතා භාවනා කරනවා. එතකොට සප්පාය කම්ම සැලසීලා දවසක හොඳ ප්‍රකට සමාධියක්. හොඳ ප්‍රකට සත්‍යයක් ඇති වුණා නම් සරුවචනාංශ දේශනා කරනවා සමාධි සුද නිමිත්තක් ගායියෝ ආනේ දවසේ ඇතිවෙච්ච සමාධිය නිමිත්තක් කරගෙන. එතෙන් හිත සම්පූර්ණයෙන්ම අලුත් වෙනවා. Tamanට හිතා ගන්න බැරි විදිහට අලුත් වෙනවා. අන්න ඒ අලුත් වෙච්ච හිත පෙරදිච්ච වෙලාවට මතක් කරගන්න ඕනේ. පෙරදින වෙලාවට, වරදින වෙලාවට ශ්‍රද්ධාව සම්පූර්ණයෙන්ම නැතුව යනවා. වීර්ය කියන එක නැතුවම යනවා. සතිය පිට්ටු කරගන්න බැරි වෙනවා. සමාධියක් පත්‍යාවක් හිතා ගන්න බැරි වෙනවා. ඒ වෙලාවට පේන තියෙන අපරාධ මේ මගේ වයසේ අපේ වගේ අත්තු හරියට රටේ ලෝකේ නම් නම් අරගෙන ජීවිත ප්‍රවංශා ලබාගෙන වැඩ වෙන්නාගෙන ඉන්නවා මම නිකම්ම නිකන් කැලේට නැති වෙනවා මොකද්ද මේ කරන වැඩේ කියලා Taman පිළිබඳව දෙස් දෙන ගතියකට පත් වෙනවා. ඊටාමත්ව ගැඹුරු මට්ටමට හිත නිබ්බිදාවට පත් කරලා දෙනවා. නමුත් ඒ වෙලාවට අර හරි ගිය වෙලාවේ නිමිත්ත මට මේ වෙලාවේ මේ වෙලාවේ මෙන්න මේ මේ දේවල් කරලා හරියයි කියලා නිමිත්ත අරගෙන තිබුණා මේ හිත අලුත් කරගන්න උදව් වෙනවා. එහෙම නැත්නම් අනිත් දවසේ මේ අද දවසේ වරදින්ට සාදි හේතු වෙච්ච කාරණාව තේරුම් කරගන්න පුළුවන්. මේකට බොහෝම ලස්සන උපමාවක් බොහෝ වෙලාවට මතක් කරලා තියෙනවා. ඉතින් කෙටියෙන් මතක් කරගත්තොත් ධර්ම රසය මත කරගන්න මිනිස්සුන්මනේ ඒක දක ගන්න පුළුවන්. බොහොම කලාත්මකයෙන් හම් වෙන අවසනාවන්ත රීතියක්. මේ පියාකුස්සා ගාක් වෙලාවට කරකිනවා එක්ක බලුවක් පැටව දාලා ඉන්න වෙලාවට එහෙම නැත්තම් මේ පිළවුගේ පැටව වල්ලා. ආවොත් අල්ලන ඇති ඒක අපිට පේන්නේ නැහැ. ආන් ඒ වෙලාවට මේ පියාපුස්සා දැක්කොත් එහෙම මේ සත්තු කලබල වෙලා පයින් නිසා ඌ කල්ැතුම ඇවිල්ලා ගහක් යට එවන තැනකට වෙලා හැංගිලා බලනවා. ඉතින් අර සත්තු කකා කකා කකා කකා ඇවිල්ලා ඒ තමන්ට සුදුසු තමන්ට අල්ලා ගන්න පුළුවන් තැනකට ආවට පස්සේ පියාපුස්සා කල්පනා කරගන්නවා දැන් මම අන්න අර අසවල් සතාටයි මම ගහන්නේ කියලා. ඊට පස්සේ ඊයට වේගෙන් ඇවිල්ලා ඒ දුර්වල සතෙක් පැතියෙක් හෝ දුර්වල සතෙක් අල්ලාගෙන අහු වුණොත් එතකොටම මේ විලා රෑන පුදුමාකාර විදිහට කෑ ගහන්න පටන් ගන්නවා. යාකුස එනවා දැකපු ගමන්ම උගේ විශේෂ සංඥා විදියක් තියෙනවා. දැකපු ගමන් පොඩි පැටව අම්මලාගේ බඩේ ඉලෙන එහෙම නැත්නම් අනිත් සත්තු අකුලකට රිංගා ගන්න පුදු විදිහට නිකන් ගින්නක් ඇති වෙනකොට පවැත්විය යුතු වැඩ පිළිවෙලක් වගේ හදිසිය අවස්ථාවේ පුදුමාකාර වැඩ පිළිවෙල. ඒ නිසා පියාකුසට අවස්ථා දෙකක් නැහැ. යන්තම් දැකපු ගමන්ම කතා දැහ ගන්න වෙනවා. මෙන්න මේ විදිහට දැහ ගන්න හරියන අවස්ථාවල් තියෙන බොහෝම කලාතුරකින්. හරියන්නේ නැතිලා කෑ ගහන එක නම් අපිටත් ඇහෙන හොඳ වෙලාවට. ආන්නේම හරි ගියොත් ඌ කරන්නේ ගස් අතර ඉන්න තාක්කල් ඒ ගොදුරේ අවුචි සතාට ලාභයි ආකාශයට ගිය තාක්කල් පියාකුසට ලාභයි. නිසා දැහැගත්ත ගමන් ඌ අහතර වීගෙන් වීගහකඩකින් වීදුවා. මොකද යන්න යන්න යන්න උඩට ඒ භාවට හෝ බල්ලට හෝ රිලවට සරණක් නැහැ පියාකුසගේ රාජ්‍යය. ආනේ විදිහට වේගෙන් පියාඹනකොට සර්වඥාති මතක් වෙනවා පියාකුස නැවත හැරිලා බලනවලු මම කොතනද හිටියේ කතා කොතනද හිටියේ මම කොහොමද පැන්නේ මට කොහොමද ගොදුර ආවුනේ දැන් මම කොතනද ඉන්නේ කියලා සියල්ල සාර්ථක වෙච්ච දවසේ හැරිලා බලන ගතියක් තියෙනවා. ඒක නිමිත්තක් ගන්න. ආන්නේ වගේ තමයි යෝගාවචරයට මේ ඉන්දිය ධර්ම පහම පෙළ ගැහිලා හරියන්නේ බොහොම කලාතුරකින්. ආන්නේ හරිය දවසේ නිමිත්ත ගන්න ඕනේ. ඒකෙන් තමයි යෝගාවචරයට පාරණ වෙන්නේ. කුස්කාච්ච හිටින වෙලාවට හිත අලුත් කරගන්න. ඒක Tamanටම ගුරුවරයෙක් වෙනවා. ඒ මොකද මේ කලාතුරකින් හෝ Taman තුල හරියන ශ්‍රද්ධාවක් වීර්යයක් සතියක් සමාධියක් ප්‍රඥාවක් මේ හිතේ පහළ වෙලා තිබුණා නම් අඩු ගාණ Tamanට හිතා ගන්න පුළුවන් මම භෞතික පුද්ගලෙක්. මට මේ ඇති කරගන්න පුළුවන් ශක්තිය කාටවත් වළක්වන්න බෑ. අද වැරදුනේ, අද වැළකුනේ මේකේ තියෙන පදම වැරදිච්ච නිසා. ඒක නිසා මම හිත අලුත් කරගෙන නැවත උත්සාහ කරන්න ඕනේ. සතතාභ්‍යාසයේ පවත් ගන්න ඕනේ. අඛණ්ඩව. ඒ වගේම සක්කච්ඡ කිරියා සම්පාදයේදී කියන විදිහට ගෞරවයෙන් මේක පිළිටන්ට ඕනේ කියලා මේ හරි පැත්තට හැකි සංඥාව ඇති කරගන්න නම් හරිය වේලාවක ලකුණු ටිකක් පසු කරගන්න ඕනේ. මේක අද මේ ගා දියුණු මේ තාක්ෂණයේ හරියට පාවිච්චි කරන දේ. තාක්ෂණය කියලා කියන්නේ ඉල්ලෙටම හරියට හිතින්න හදන උදේ නමුත් හරියට වැටේ. වැටුණාට පස්සේ කිසිම ලැජ්ජාවක් නැතුව ඒ යමාට හරිය වෙලාවේදී තිබුණ මානසිකත්වයේ හරිය වෙලාවේදී තිබුණ පදම දිශාව අරගෙන ආය පටන් අරගන්න තාක්ෂණය යෙදিলা කියලා. ඒක නිසා තාක්ෂණය හැමදාම දවසින් දවස දවසින් දවස දියුණු වෙනවා. මේ නිසා යෝගාවචරත් ඒ වාගේ ඉන්දිය ධර්ම වල දිනු භාවයක් බලාපොරොත්තු වෙන්න නම් වැටෙන්නේ නැයි කියන එක කවදාකවත් හිතන්න නරකයි. උතුණුකන් සංස්කාරය හැලෙනවා වැටෙනවා. වැටුණත් හදාගන්න පුළුවන්කමක් මේ මා තුල තියෙනවා. භෞතික ගතියක් තියෙනවා. ඒක භ්‍රමයටවත් වළක්වන්න බෑ. ආනි ඒකට සමාදන් වෙන්න නම් මේ සමාධි ස්ථිති නිමිත්තක් ගහයි හොති කියන කාරණාව ඉතාමත් වැදගත් වෙනවා. මම හිතන්නේ අපිට මින් ඉදිරියට ඉදිරියට ගමන් කරන තරම් කාලෙම අදි වෙනව හරස් වෙනව තව තියෙනවා කාරණා පහ තුනක් හතරක් ඉදිරියට සම්බන්ධ කරගන්න ඒ සෑම දෙයකින්ම මේ Taman තුල දැනටම ඇත්තා වූ නමුත් පදම හරියේ නැති පෙළගස්ම එකලස හරියේ නැත්තා වූ ඉන්දිය ධර්ම දිනු කරගන්න මේ වගේ උපක්‍රම ගන්න කරගන්න මේක කවදාහකවත් පරාදයක් නෙවෙයි හැම කෙනෙකුටම වෙන දෙයක් නොදැනුවත්කම නිසා අපි පරාද හිතක් බංකොලොත් හිතක් කරන පසුබෑවොත් අපේ ගමනයි බාධා වෙනවා. ඒ නිසා තියෙන තියෙන උපකරණ ඔක්කොම ලං කර ගන්නවා. ලං කරගෙන හැම එකකින්ම හෝ තියෙන තාව දක්ෂයකින් හදාගෙන ඉදිරියට යන එකයි අපිට තියෙන්නේ. ඒ මොකද මේ ආර්ය පරිශ්‍රණය කියලා කිව්වහම මේ ලෝකේ තියෙන අනෙක් පරිශ්‍රණයට වඩා බොහෝමත්ම බලන්න. බොහෝම විස්තරයි. අපි මේ යන්න හදන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව පවතිනා වූ මේ අපේ විඥාණය අනින්ද්‍රිය ප්‍රතිබද්ධ තාක්ෂයට සමතේන් හෝ විපස්සනාවේ ඉන්හාට මෙපිට අපිට ආධ්‍යාත්මික ගමන බලාපොරොත්තු වෙන්න ඒක නිසා අපි බලාපොරොත්තු වෙමු ඊගාව දවසේ මේ ඉතුරු කාරණා ටික සම්බන්ධ කරගෙන දැනට අපි ඒ වතුර පහකින් හදපු මේ භාජනේ එක වතුරක් කොට වීම නිසා වතුර අරන ගතිය අඳුන ඒ අඩුපතුල හදාගෙන වතුර සම්පූර්ණයෙන් පුරවන්න පුළුවන් භාජනයක් හදා ගන්නවා වගේ ඉන්දියා ධර්ම සම කරගෙන සම විපස්සනාවේදී නම් උද්‍යප්පේ ඥානයට සමතේනම් පළවෙනි අර්ථනා සමාධියටපත් කර ගන්නට පත් කර ගැනීමෙන් භාවනා ජීවිතේ මුදුන්පත් කර ගන්නට මේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා තීරු භාවයටපත් වෙන්න මේ ධර්ම හේතු වේවා ඒ වාගේම කරලා අධ්‍යක්ලා තියෙන භාවනා අධ්‍යක්ීමත් ලං කරගෙන සම්බන්ධ කර ගන්න ලැබේවා එමගින් ඒ ඉන්දිය ධර්ම සමභාවයක් වහවහ සමාවදී එළෝ වශයෙන් සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවේ අද තුනේ මේ ධර්ම දේශනාව මෙතන සමාප්ත එත්තාවතාජනන්‍යෝති සම්භතං පුඤ්ඤ සම්පතං කප්පේ දීවානෝ දන්තු සත්‍ය සංකප්පි සිද්ධියා สาวตาจะนำมีสัมปะตัมปุญญะสัมปะตังพัดดีสุภาอุโมทันตุสัพพะสัมปัสสิทิเสียสิตาวตาจะนำมีสัมปะตัมปุญญะสัมปะตังพัดดีทัตตานุโมทันตุสัพพะสัมปัสสิทิเสียอาตาวัฏฐาจะบุมมัฏฐาดีวานารามิติตา අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආගාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං කරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාවන්ති ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාවන්ති ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාවන්ති ඥාතයෝ